සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේන මහා සච්චක සූත්‍රය. ඔව් මේ සූත්‍රය ඇත්තටම සුවිශේෂී එකක්. මොකද මේකෙදි තර්ක ශාස්ත්‍රයට බොහොම දක්ෂ. ඒ කාලේ ප්‍රසිද්ධ වාදියෙකුණු නිගණ්ඨපුත්‍ර සච්චක බුදුරජාණන් වහන්සේව හමු වෙලා කරන සංවාදයක් තමයි වාර්තා වෙන්නේ. හ්ම්. ඉතින් මේකෙදි ප්‍රධාන මාතෘකාව වෙන්නේ කාය භාවනාව, ඒ කියන්නේ ශාරීරිය දියුණු කිරීම සහ චිත්ත භාවනාව. එහෙමත් නැත්නම් සිත දියුණු කිරීම කියන காரணා දෙක නේද? හරියටම. සත්‍යක ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. එයාගේ අදහසක් තියෙනවා බුද්ධ ශ්‍රාවකියෝ කරන්නේ චිත්ත භාවනාව විතරයි. එයාලා කය ගැන එච්චර හිතන්නේ නැහැ කියලා. ආ, එතන පොඩි වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ. ඔව්, එයා කියනවා සමහර ශ්‍රමණ බ්‍රාහමණයෝ ඉන්නවා එක්කෝ එයාලා අර කාය භාවනාව කියලා හිතාගෙන ශරීරයට අධිකව දුක් දෙනවා. එහෙමත් නැත්නම් චිත්ත භාවනාව විතරක් කරනවා. මේ දෙකම හරියන්නේ නැහැ දුකට හේතු වෙනවා කියලා තමයි යාගේ තර්කය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? උන්වහන්සේ අහනව නේද? සච්චකගෙන්ම ඔබ කාය භාවනාව කියන්නේ මොකටද කියලා. ඔව් ඔව් එතකොට සච්චක උදාහරණ විදිහට දෙන්නේ අර ඒ කාලේ හිටපු නිර්වත් තාපසවරු නන්දාවච්ච කිසසංකිච්ච වදයාය කරපු දේවල්. ඒ කියන්නේ ශරීරයට උපරිම දුක් දෙන එක. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සච්චක ඔය ඔබ කියන අන්තගාමී ශරීර පීඩනය ආර්ය විනය අනුව කාය භාවනාව නෙවෙයි කියලා. එතකොට ආර්ය විනය අනුව නියම කාය භාවනාව කියන්නේ මොකද්ද? ඒක තමයි වැදගත්. නොවැඩු කයක් තියෙන කෙනාට සැප වේදනාවක් ආවොත් එයා ඒකට ඇලිලා යනවා. ඒ සැප වේදනාව එයාගේ හිත යට කරනවා. ඒ වගේම දුක් වේදනාවක් ආවොත් ඒකත් එයාගේ හිත යට කරනවා. එයා වැළපෙනවා, ශෝක කරනවා. ඒ කියන්නේ කය වේදනාවට වහල් වෙනවා වගේ දෙයක්. ඔව්. නමුත් වැඩූ කයක් තියෙන කෙනා, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා, එයාට සැප වේදනාවක් ආවත්, දුක් වේදනාවක් ආවත්, ඒකෙන් එයාගේ කය කම්පා වෙන්නේ නැහැ. ඒ වේදනාව එයාගේ සිත යටපත් කරන්නේ නැහැ. ඒකයි භාවිත කය කියන්නේ. ශරීරය වැඩිම එනවා. හරියටම නොදියුණු සිතක් තියෙන අශ්‍රතවත් පුද්ගජනය එයාට සැප වේදනාවක් දෙනුනම ඒකට රාගයෙන් ඇලෙනවා දුක් වේදනාවක් දෙනුනම ඒකට ද්වේෂ කරනවා ශෝක කරනවා වැළපෙනවා සිත ඒ වේදනාවට යටත් වෙනවා හැබැයි වැඩි සිතක් තියෙන ශ්‍රතවත් ආර්ය ශාවකයා ආන්න එයා එයාට සැප වේදනාවක් ආවත් ඒකින් සරාගී වෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ දුක් වේදනාවක් ආවත් ඒකට ගැටෙන්නේ නැහැ ශෝක කරන්නේ නැහැ. ඒ වේදනාවට එයාගේ සිත යටපත් කරන්න බෑ. ඒකයි භාවිත චිත්ත කියන්නේ. සිත දියුණු කිරීම. හරිප පැහැදිලි. ඉතින් මේ කාරණය තවදුරටත් තහවුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම අත්දැකීම් විස්තර කරන්න පටන් ගන්නේ. ඔව්. උන්වහන්සේ කියනා සච්චක මම යම් දවසක ගිහිගෙන් නික්මලා පැවිදි වුණාද එදා එන්නලා මේ දක්වා මට ලැබුණු කිසිම සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් මගේ සිත යටපත් කළේ නෑ කියලා. එතනින් තමයි උන්වහන්සේගේ අර බුද්ධත්වයට පෙර ගමන ගැන විස්තරේ ඉන්නේ. මුලින්ම ගිහිගේ අත්හැරීම තරුණ වයසේදීම දෙමව්පියන් අඬද්දි පැවිදි වෙනවා. ඔව්. එහෙම පැවිදි වෙලා සත්‍ය සොයාගෙන යන ගමනේදී මුලින්ම හම්බ වෙන්නේ ආලාර කාලාම සහ උද්දක රාමපුත්‍ර කියන ගුරුවරුන්ව. ආ. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ධානලාභී ගුරුවරු නේද? ඇත්තමන්. ආලාරකාලාමගෙන් ආකින්චිඤ්ඤායතන සමාධිය, ඒ කියන්නේ අරූපාවචර ධාන වලින් තුන්වෙනි එක ඒක ඉගෙන ගන්නවා. බොහොම ඉක්මනින් ඒක ප්‍රගුණ කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් උනේ නෑ. නෑ. උන්වහන්සේට තේරෙනවා මේ සමාධියෙන් සිත తాවකාලිකව ශාන්ත වුණාට මේකෙන් නිවන ලැබෙන්නේ නෑ. කෙලස් මුලින්ම උදුරන්න බෑ කියලා. ඉතින් ආලාර කාලාමගෙන් සමුගන්නවා. ඊළඟට උද්දක රාමපුත්‍ර හමු වෙනවා. ඔව්. උද්දක රාමපුත්‍රගෙන් නේව සංඥානා සංඥායතන සමාධිය ඒ කියන්නේ අරූපාවචර සමාපatti වලින් ඉහළම එක. ඒකත් ඉගෙනගෙන ප්‍රගුණ කරනවා. ඒකත් ඒකත් මදි වුණා. ඒකත් මදි වුණා. මොකද ඒකට අර වගේමයි. සිත අතිශයෙන්ම සූක්ෂම තත්වයකට ගියත් ආශ්‍රව ඒ කියන්නේ අර ගැඹුරු කෙලෙස් යටපත් වෙනවා විතරයි නැති වෙන්නේ නැහැ. ඒක නිවන නෙමෙයි කියලා අවබෝධ වෙනවා. ඉතින් මේ ගුරුවරු දෙන්නගෙන්ම උපරිම ඉගෙන ගත්තත් ඒකෙන් සෑහීමකට පට නොවි තමන්ම මාර්ගය හොයාගන්න ඕනේ කියලා තීරණය කරනවා. හරියටම එහෙම හිතලා තමයි උරු වෙලා ජනපදයේ සේනානියම් ගමට වඩින්නේ. එතල තමයි උන්වහන්සේ අර අතිශය දුෂ්කර ක්‍රියාව පටන් ගන්නෙ. ආ, ඌ අර කියවද්දිත් ඇඟ හිරවැටෙන විස්තර ටික. දත් මිටිකාගෙන, ඔව් දත් මත දත් තද කරගෙන, දිවෙන් තල්ල තද කරගෙන බලයෙන්ම අකුසල් සිතිවිලි යටපත් කරන්න උත්සාහ කරනවා. එහෙම කරද්දී කිහිලි වලින් දහඩිය දානවා කියනත් සඳහන් වෙනවා. ඊට පස්සේ අර අප්‍රාණක ධානය, ඒ කියන්නේ හුස්ම ගැනීම නතර කරන එක. ආශ්වාස ප්‍රශ්වාස සම්පූර්ණයෙන්ම නවත්තනවා. එහෙම කරද්දී ඇතිවන වේදනාවන් ගැන කියනවා. කන් වලින් හයියෙන් වාත යනවා වගේ ශබ්ද එනවා. හරියට කවුරු හරි උල් ආයුධයකින් ඔලුවට අනිනවා වගේ වේදනාවක් දැනෙනවා. ඔලුව හම්පට්ටියකින් තද කරනවා වගේ වේදනාවක්. ඌ බඩ පුල කපනවා වගේ දරුණු වේදනාවක්. ශාරීරිය පුරාම අධික දැවිල්ලක්. හරියට ගිනි අඟුරු වලක දමා වගේ දැනෙනවා කියලා කියනවා. මේ වගේ දරුණු වේදනාවක් විඳමින් ඊට පස්සේ ආහාර අත්හැරීමත් කරනව නේද? ඔව්. සම්පූර්ණයෙන්ම ආහාර අත්හරිනවා. එතකොට දෙවිවරු එවිත් කියනවා ස්වාමිනී මෙහෙම ඉන්න එපා අපි ඔබට දිව්‍ය ඕජස් දෙන්නම් කියලා. නමුත් උන්වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. පස්සේ හිතනෝ හාත්පසින්ම ආහාර අත්හැරෙන එක හොඳ නෑ කියලා මුන්නට යුෂ කඩල යුෂ වගේ බොහොම ස්වල්පයක් විතරක් ගන්න තීරණය කරනවා. ඉතින් මේ ආහාර නොගැනීම නිසා ශරීරය ශරීරය සම්පූර්ණයෙන්ම කෘෂ වෙලා යනවා. අතිශයින්ම අත්පා හරියට වේලිච්ච වැල් පුරුක් වගේ වෙනවා. තට්ටම් ප්‍රදේශය ඔටුවෙකුගේ කුරයක් වගේ ඇකිලිලා යනවා. කොන්දුයට පිල හරියට වට්ටනාවලි වැලක ගෙඩි වගේ උඩට මතුවෙලා පේනවා. ඇස් ගිලිලා යනවා. හරියට ගැඹුරු ලින්දක පතුලේ තියෙන වතුර වගේ. ඕ ඔළුවේ හැම වියලිලා ඇකිලිලා යනවා. අමුලබු කෙටයක් අව්වේ තිබ්බම වෙනවා වගේ අත ගෑවම මවිල් කුඩු වෙලා යන තත්වයටපත් වෙනවා. ඒ කාලේ මිනිස්සු උන්වහන්සේව දැකලා විවිධ කතා කියලා තියෙනව නේද? කළුයි කියලා, රන්වන් පාටයි කියලා. ඔව් ශරීරයේ වර්ණයත් වෙනස් වෙලා සමහරු කියනවා ගෝතම ශ්‍රමණයා කළුයි, තවත් අය කියනවා නෑ රන්වන් පාටයි, තව අය කියනවා තලලුයි කියලා. ඒ තරමට ශරීරය වෙනස් වෙලා. නමුත් මේතරම් දුෂකර ක්‍රියාවක් කරලා ශරීරයට උපරිම වද දීලත් උන්වහන්සේට අවබෝධ වෙනවා මේක නෙමෙයි මාර්ගය කියලා. ඇත්තම උන්වහන්සේට වැටහෙනවා මේ ශරීරයට වද දීමෙන් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ශරීරයත් සිතත් දුර්වල වෙන එක විතරයි කියලා. ආන්න එතනදී තමයි අර හැරූම් ලක්ෂය එන්නේ. අර කුඩා කාලයේ අත්දැකීම සිහිපත් වීම. ඔව්. වැදගත්ම සිදුවීමක්. උන්වහන්සේට මතක් වෙනවා තමන් කුඩා කාලේ පිය රජතුමාගේ වප්මංගල උත්සවයේදී දඹගහකක් යට සෙවණේ ඉඳගෙන ඉද්දී નિરાයාසයෙන්ම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා විතර්ක සහිත, ਵਿਚාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛයේ තියෙන පළමුණ ධානයට සිත යොමු වුණු හැටේ. ඒ අත්දැකීම ඒක සුවදායක එකක් නේද? ඌ ඒතේ निराமிස සොය උන්වහන්සේට දෙකකට හිතනවා මේ කාමයන්ගෙන් තොර අකුසලයෙන් තොර සුවයට මම බියවිය යුත්තේයි මේක වෙන්නේ නැති බෝධියට මග කියලා. ඒත් ඒ ධානසුය ලබන්න ලන් අර කෘෂවෙච්ච ශරීරයෙන් බෑ නේද? ශක්තිය අවශ්‍යයි. හරියටම උන්වහන්සේට තේරෙනවා මේ තරම් දුර්වල වෙච්ච ශරීරයකින් ඒ ධානසුය ලබන්න අමාරුයි කියලා. ඒ නිසා තමයි දුෂ්කර ක්‍රියාව අත්හැරලා සාමාන්‍ය විදිහට බත් ව්‍යංජන වළඳලා ශරීරයට ශක්තිය ලබා ගන්න තීරණය කරන්නේ. මේක දැකලා තමයි අර කලින් උන්වහන්සේත් එක්ක හිටපු පස්වග මහණුන් උන්වහන්සේව අතහැරලා යන්නේ. ගෝඨම ශ්‍රමණයාදන් සැපයට නැඹුරු වුණා කියලා. ඕ එයාලට ඒ වෙලාවේ ඒක තේරුම් ගන්න බෑ. කොහොම හරි ශාරීරියට ශක්තිය ලැබුණට පස්සේ උන්වහන්සේ අර Tamanට සිහිපත් වුණු පළමු ධානය මුල් කරගෙන පිළිවෙලින් දෙවන, තෙවන සහ සතරවන ධාන දක්වා වඩනවා. ඒ කියන්නේ සිත සමාධිමත් කරගන්නවා. අතිශයෙන්ම මේ සතර ධාන වඩලා සිත බොහොම පිරිසිදු, කෙලෙස් තොර, ස්ථිර, කර්මඤ්ඤ, නොසෙල් වෙන තත්වයකට පත් කරගන්නවා. හැබැයි වැදගත්ම දේ මේ ධානවලින් ලැබෙන සුයටවත් උන්වහන්සේ ඇලෙන්නේ නැහැ. හ්ම්. ඒ සමාධිමත් පිරිසිදු සිත තමයි ඊළඟට අර විශේෂ ඥාන ලබන් යොමු කරවන්නේ. ඔව්. ඒ සමාධිගත පිරිසුදු සිත ත්‍රිවිද්‍යාව ලැබීම සඳහා යොමු කරනවා. රාත්‍රියේ පළමු යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබෙනවා. ඒ කියන්නේ තමන්ගේ අතීත භවයන් අනන්තවත් දකින නුවණ. එක භවයක් දෙකක් 10ක් 100ක් දහසක් ලක්ෂයක් සංවට්ට කල්ප විවට්ට කල්ප ගණන්. තමන් ඉන්න තැන ඉන්න නමින් ඉපදුනා ඉන්න ආහාර ගත්තා ඉන්න සැප දුක් වින්දා මෙච්චර කල් හිටියා එතනින් මැරිලා මෙතන ඉපදුනා. මේ විදිහට තමන්ගේ මුළු සංසාර ගමනම දකිනවා. හරිම පුදුම හැකියාවක් දෙවනි ඥානය. රාත්‍රියේ මැදියමේදී චුතුප පාත ඥානෙ ලබනවා. ඒකට කියනවා දිබ්බ චක්කු ඥානය කියලත්. ඒ කියන්නේ සත්වයන් කර්මානුරූපව චුත වෙන හැටිත් උත්පත්ති ලබන හැටිත් දකින නුවණ. හොඳ කර්ම කරපු අය සුගතියේ උපදින හැටි, නරක කර්ම කරපු අය දුගතියේ උපදින හැටි, සත්වයන්ගේ මේ ගමනට හේතුව කර්මීය බව දකිනවා. අවසාන වශයෙන් තුන්වෙනි ඥානය තමයි වැදගත්ම එක. ඔව්. රාත්‍රියේ අලුයම් කාලයේදී ආසවක්ඛය ඥානය සඳහා සිත යොමු කරනවා. ඒ කියන්නේ ආශ්‍රව ක්ෂය කරන නුවණ. මේ දුකයි කියලා යථාර්ථය දකිනව මේ දුක හටගන්න හේතුවයි ඒ කියන්නේ තණ්හාව කියලා දකිනවා මේ දුක නැති කිරීමයි ඒ කියන්නේ නිර්වාණය කියලා දකිනවා මේ දුක නැති කරන මාර්ගයයි ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකිනවා ඒ වගේම ආශ්‍රව ගැනත් අවබෝධයක් ලබනවා ඔව් මේ කාමාසවයයි මේ භවාසවයයි මේ අවිජ්ජාසවයයි කියලා ආශ්‍රව දකිනවා ඒව හටගන්න හේතුව ඒව නැති කිරීම සහ ඒව නැති කරන මාර්ගය අවබෝධ කරගන්නවා මේ විදියට දකිද්දී දනිද්දී උන්වහන්සේගේ සිත කාමාසවෙන්, භවාසවෙන්, අවිජ්ජාසවෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා. ඒ මිදුණු සිතේදී මේ මුළු ගමන පුරාම අර මුලින් කිව්වා වගේ කිසිම සැප වේදනාවකින්වත් දුක් වේදනාවකින්වත් සිත යටපත් පින්න ඉඩ දුන්නේ නැහැ කියනක උන්මන්සේ නැවතත් අවධාරණය කරනවා. ඇත්තම. ඒක තමයි සත්‍යකට දෙන ප්‍රධාන පණිවිඩය. මම මේ මාර්ගයේ ආවේ ශරීරයේ වඩමින් සහ සිත වඩමින්. ඒ දෙකේම වේදනාවන්ට යටත් නොවි ප්‍රඥාවෙන් යුතුයයි කියලා පෙන්වා දෙනවා. මේ සම්පූර්ණ විස්තරය අහගෙන හිටපු සත්‍යකගේ ප්‍රතිචාරය කොහොමද? එයාට මේක ලොකු බලපෑමක් වෙන්නේ නැති. ඔයා බොහොම පැහැදෙනවා. එයා කියනවා බවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ නම් පුදුම කෙනෙක්. මම මීට කලින් කොච්චර වාද කරලා තියෙනවද? ඒ අය මාත් එක්ක කේන්ති ගන්නවා, මූණ රතු කර ගන්නවා, දත් මිටි කනවා. ඒත් ඔබ වහන්සේට මම මේ වගේ ප්‍රශ්න අහලත් ඔබ වහන්සේගේ මුහුණේ පැහැයවත් වෙනස්ුනේ නෑ. බොහොම ශාන්තයි, පැහැපත්. හ්ම්. ඒ වගේම යාර දවල්ට සැතපීම ගැනත් ප්‍රශ්නයක් අහනවා නේද? ඒකත් මුලාවීමක් පමාද විදියට ගන්න පුළුවන්ද කියලා. ඔව් එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්‍යක කෙනෙක් මුලා වුණා ප්‍රමත්ත හෝ මුලා නොවුනා අපමත්ත කියන එක තීරණය වෙන්නේ යා ආශ්‍රව ප්‍රහීන කරලද නැද්ද කියන එක මතයි කියලා. ඒ කියන්නේ යම් කෙනෙකුගේ කාමාසව, භවාසව, අවිජ්ජාසව ප්‍රහීන කරලා නැත්නම් එයා තමමත් මුලා වෙච්ච කෙනෙක්. එයා තමයි පමත්ත. හැබැයි යම් කෙනෙක් ඒ ආශ්‍රව මුලින් උපුටා දාලා නම් එයා අපමත්ත. එයා මුලා නොවුණු කෙනෙක්. හරියට තල් ගහක කරටිය කැපුවම ආයෙත් ඒක පැලවෙන්නේ නැතුව වගේ. මුලින්ම සිඳ දමලා තියෙන නිසා කරටියේ කෙපූ තල්ගසක් වගේ ආය හටගන්නේ නැහැ. ඒ නිසා දවල්ට සැතපීම වගේ දෙයක් නිසා උන්වහන්සේ මුලා වෙන්නේ නැහැ කියලා පෙන්වා දෙනවා. හරිම පැහැදිලි. ඉතින් මේ දීර්ඝ ගැඹුරු සාකච්ඡාවෙන් පස්සේ සච්චක තමන්ගේ වැරදි මතය අතහැරලා බුදුබණ අහලා සතුටු වෙලා අනුමෝදන් වෙලා පිටත් යනවා. ඔව්. ඔහු බුදුරදුන්ගේ ඉගැන්වීමේ ගැඹුර සහ උන්වහන්සේගේ අත්දැකීම් වල සත්‍යතාවය වටහා ගන්නවා. එහෙනම් මේ මහා සත්‍යක සූත්‍රය තුලින් අපිට ලැබෙන ප්‍රධානම පණිවිඩය තමයි විමුක්තිය ලැබෙන්නේ අන්තගාමී ශරීර පීඩනෙන්වත් එහෙම නැත්නම් తాවකාලික සමාධි සුවයකට ඇලීමෙන්වත් නෙමෙයි. ඒක තමයි නියම මාර්ගය වෙන්නේ ප්‍රඥාව පෙරදරි කරගෙන කය සහ සිත කියන දෙකම සමබරව වඩන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ඒ තුලින් ආශ්‍රව ක්ෂය කරලා සැබෑ නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක. ඇත්තරම ගැඹුරින් හිතන්නට බොහෝ දේ ඉතිරි කරන සාකච්ඡාවක්. ඔව්. සමහර විට අපිට මෙහෙම හිතන්න පුරුණ. ජීවිතයේ ඉන අභියෝගවලට මුහුණ දෙද්දී නිකම්ම දැඩිව ඔරොත්තු දෙන එක හරියට අද දුෂ්කර ක්‍රියාව වගේ සහ ප්‍රඥාවෙන් යුතුව කයත් සිතත් දෙකම ශක්තිමත්ව තියාගෙන සමබරව ඒ අභියෝගවලට මුහුණ දීම අතර තියෙන වෙනස මොකද්ද මේ පුරාණ ඉගැන්වීම අපේ නූතන ජීවිතයේ අභියෝග ජය ගන්න අපි පෞද්ගලික දියුණුවට යොදා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක ගැනත් කල්පනා කරලා බලන්න වටිනවා. ඊටාම වැදගත් කාරණයක්.